මේ මුණ ගැසීම ඉතිහාසයේ සිදුවිය යුතුයි. මේ දෙදෙනා එකිනෙකා අතර ප්‍රතිවිරෝධතා මතුණා නම් මතුනේ ඊටම පෞද්ගලික කාරණාවක්. නමුත් දැන් පෞද්ගලික කාරණා මත මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් අපි ඉදිරිපිට නිර්මාණය වී තිබෙන ආර්ථික සමාජ දේශපාලන අභියෝග ජය ගන්න. ඒ ජය ගැනීමට මෛත්‍රී රනිල් සුසංයෝගයකට බෑ. ඒ ජය ගැනීමට පුළුවන් නම් පුළුවන් වෙන්නේ මෛත්‍රී මහින්ද සුසංයෝගයකට පමණයි. ඒ නිසා අපි හිතනවා මේ සුසංයෝගය ඇති කිරීම සඳහා මේ පියවර ගැනීම ගැන අපි ප්‍රසාදය පළ කරනවා. මැතිවරණයේ ව්‍යාපාරයේ තව කාරණා කීපයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අනුව ඒ කරුණු නිරවුල් කරගෙන කිසිදු ගැටලුවකින් තොරව මේ මාසේ 13 වෙනිදාට පෙර ආතුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් සටනට අවතීර්ණ වෙනවා